අපේ උරුමයන් අපේ බෞද්ධ උරුමයන් අතරට අනුරාධපුරයේ වැඩවසන ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අපට අමතක කරන්නට බෑ. ඉතින් අද දවසේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අපේ උරුමයේ වැඩසටහන තුළින් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ පිළිබඳව උතුම් දේශනාවක් ඔබට අපට මෙත්සිතින් පවත්වනවා. අද දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ ලංසියාවාඩියේ කොටුගොඩ පදිංචි කේ.ඩී. සෝමවති මහත්මිය ප්‍රධාන පවුලේ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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතු වෙනවා මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන සියලු දුක් නැති කර ගැනීමේ වැඩපිළිවෙල අපි सिद्ध කරගත යුතු වෙනවා. මේ සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ මානසිකාරයෙන් අපේ මනසෙන් නැగిලා එන විදිහට අපේ මනස සකස් කරන්න ඕනේ. එහෙම වැඩක් තියෙනවා. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. අපේ මනසින් ධර්මය නැగిලා එන විදිහට මනස සකස් කරේ නැත්නම් අපි ධර්මානුකූල මිනිස් බවට පත් වෙන්නේ නැහැ. අපි ධර්මයේ බොහෝ වශයෙන් කතා කරනවා. කතා කරත් අදාළ වෙලාවට අදාළ අකුසලය මැඩලන්න අකුසලය නැතිකරන්න සසර දුක්ඛ ස්කන්ධ දුරුකරන්න සතර පායේ වැටෙන එක නවත්තන බලවේගය අපේ සිත තුළින්මයි හැදෙන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ අන්න ඒ වගේ දේශනාවක්. ඒ දේශනාව පිළිපැද්දොත් යම් කෙනෙක් ඒ ප්‍රතිපත්තිය පිළිපැද්දොත් ඒ කියන ක්‍රමවේද භාවිතා කළොත් සිද්ධ වෙන්නේ බඩගින්නේ ඉන්න කෙනාට බත් ටිකක් හම්බුනහම ගින්නක් වෙනවා ටික වෙලාවකට. ඒ ගින්න නෙවෙන්නේ ටික වෙලාවකට. විපාසාවේ ඉන්න කෙනෙකුට වතුර ටිකක් හම්බුනහම යම් කිසි ගින්නක් නිවෙනවා. gedarak නැතුව දුකෙන් ඉන්න කෙනෙකුට නැත්නම් ඇඳුමක් හරියට ඇඳුමක් නැතුව දුකෙන් ඉන්න කෙනෙකුට ඇඳුමක් අරන් දුන්නාම ගින්නක් නිවෙනවා. ඉතින් අපි ඒ වගේ පරිත්‍යාග කරනවා. ගයක් නැති කෙනෙකුට ගයක් හදලා දුන්නොත් ජීවිත කාලෙම ගයක් නැතුව විඳින ගිනි නිවෙන එක බොහොම වටින දෙයක්. ජීවිතයක් නැති කරන්න යන යන අවස්ථාවකදී සතෙක්ගේ හරි ඒ ජීවිත එය ලබා දෙන්න කටයුතු කරොත් එයාට සමහර විට ඒ ජීවිතයෙන් පස්සේ ලැබෙන්න තිබ්බ අපාගාමී ගමන නැවතිලා යම් කිසි කාලයක් ජීවිත දානයක් ලැබීම නිසා සුවසේ ඉන්න පුළුවන්කම ලැබෙනවා ගිනි නිවෙනවා. හැබැයි සසර රින්දිය හැකි සියලුම දුක්ඛස් විඳින්න තියෙන සියලුම දුක්ඛස්කන්ධයන් සංසාර ජීවිතයක විඳින්න තියෙන සියලු දුක්ඛස්කන්ධයන් නැති කිරීම සඳහා යම් කිසි බලවේගයක් සකස් කරලා දෙනවා නම් ඒක තමයි තියෙන වටිනම තෑග්ග. එන්න ඒ බලවේගය තමයි තමන්ගේ සිත තුළින්ම පාපයන් නවත්වන බලවේගය. තමන්ගේ සිත තුළින්ම අකුසලයන් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව ඒවා නවත්වන සිත තුළින්ම උපදින බලවේගය තමයි ධර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ. ඉතින් අන්න එහෙම බලවේගයක් තමයි මේ සකස් කරන ශාසනයක් තමයි සකස් කරලා දෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා උත්සාහයක් ගත්තේ ඒ වගේ ශාසනයක්, ඒ වගේ පණිවිඩයක්, ඒ වගේ ක්‍රමයක් හදලා දෙන්න අපිට. ඉතින් අද අපිට ඒක ලැබිලා තියෙනවා. හරි. අපිට ලැබුණේ අපේ ගුරුවරුන්ගෙන්, කල්යාණ මිත්‍රයන්ගෙන්, ඒ කල්යාණ මිත්‍රයන්ට ලැබුණේ ඒ කල් ඒ කල්යාණ මිත්‍රයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ එහෙම දිගින් දිගට දිගින් දිගට අත්වල බැඳගත්තොත් ඒ ඒ කල්යාණ මිත්‍රයෝන්ගේ අත්වල බැඳගත්තොත් මෙයාට හම්බුනේ මෙයාගෙන්, මෙයාට හම්බුනේ මෙයාගෙන්, මෙයාට හම්බුනේ මෙයාගෙන් කියලා අන්තිමට නවතින්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේ ළඟ. එහෙනම් බුදුන් වහන්සේගෙන් ආපු පණිවිඩය තමයි ඒ ඒ හස්න තමයි ඒ සස්න තමයි මේ තාමත් ක්‍රියාත්මකයෙන් අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ. අපිට මේ ජීවිතය ලැබෙනකොට සංසාරයේ දුක්ඛ ස්කන්ධයන් සංසාරයේ තණ්හාව අයින් නොකරපු හින්දා මේ වගේ කුණු ගඳ ගහන මේ වගේ නිබඳව කිලුට වෙන නිබඳව දුක් සකස් වෙන මහා පවත්ව ගන්න අපහසුාවක් තියෙන මේ වගේ ශරීරයක් හම්බෙච්ච අපිට මේ ශරීර වලින් මිදලා ditta ධම්ම සුඛ විහරණයකින් වාසය කරන්න පුළුවන්කමක් තියෙන්නේ. එවැනි ශරීර නැවත නැවත හම්බෙන තණ්හාව අයින් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා දුන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. හරි. එතකොට එවැනි ශාසනයක් සකස් කරන්න බුදුරජාණන් වහන්සේට කොහෙන්ද මේ දැනුම ලැබෙන්නේ? නියත විවරණ ගත්තයින් පස්සේ විතරක් සාරාංශකය කල්ප ලක්ෂයක් පුරපු පෙරම්දම් වල ඉන්හාත් තිබුණා. ඒ නියති විවරණ ලබා ගත්තයින් පස්සේ විතරක් සාරාංශකය කල්ප ලක්ෂයක් පෙරම්දම් පුරන් වුණා. ඉතින් ඒ වගේ මහා ශාසනයක් සකස් කරගන්න සසර අනන්ත අප්‍රමාණ වෙහෙස වෙලා වෙලා වෙලා දීර්ඝ ගමනක යෙදිලා හරියට දුක් විඳලා නොයෙකුත් දේවල් අතහැරලා එක දිගට ගත්ත අදිෂ්ඨාන එක දිගට ගත්ත වීරය එක දිගට ගත්ත එක දිගට හිතිය සිහිය, එක දිගට හිත ඉවසීම මේ හැම දෙයක්ම මල් පැල ගැන්විලා එදා දසක්කුන් පොහෝ දින උදෑසනක මොකද වෙන්නේ? තුන් ලෝකෙම කම්පණය කරමින් සංකම්පණය කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝකෙට පහළ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙනවත් එක්ක පින්වත්නි ඒත් එක්කම ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පත් වෙනව පත් වෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවත් එක්කම මේ තුන් ලෝකයේම දස දසසහස්‍රී සතසහස්‍රී ලෝක ධාතුව කම්පණය වෙනවා කම්පණය වෙලා මේ වගේ මහා අසිරියක් මේ ලෝකේ සිද්ධ වෙනවා මහා අසිරියක් මේ ලෝකේ සිද්ධ වෙන එදා පටන් අද දක්වා ඒ සම්බුද්ධ ශාසනයේ ඒ සම්බුද්ධ ශාසනය තුල පෝෂණය වෙන අය තමන්ගේ ජීවිත සුගිත මුදිතභාවයට පත් කර ගන්නවා හිත සනසවා ගන්නවා මේ ඔක්කොම සිද්ධ වෙන සාරාංශකේ කල්පලක්ෂයේ කාලයක් තිස්සේ පෙරමුදම් පිරුවා කියලා මම කිව්වා ඒ කරලා තවතිසා දිව්‍ය ලෝකේ වැඩ ඉන්න මහා බෝධිසත්වයන් වහන්සේට දේව ආරාධනාව සිද්ධ වෙන බව අපි දන්නවා නේද දේව ආරාධනාව සිද්ධ වුණාට පස්සේ දැන් ඉතින් ලෝකේට වැඩම කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කාලයයි කියලා මහා බෝසත්ත්වයන් වහන්සේ පස් මහා බැලුම් බලලා ලෝකේ උපදිනවා. අන්නේ උපදින දිනය කියලා කියන්නේ අපි සමරන වෙසක් කුණ පොහොය දවසකයි මේ බෝසත්ත්ව කුමාරයා උපදින්නේ වසර 35ක් ඇවෑමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ වැඩපිළිවෙල තියාගෙන. එහෙම නේද? අන්න ඒ උත්පත්තිය ලබන දිනයේදීම සිද්ධ වෙන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ ලංකාවේ අනුරාධපුරයේ උඩමළුවේ විරාජමානව වැඩ සිටින විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ මේ ලෝකේ උපන් දිනයේම තමයි මහ පොළොවේ දන්ත වෙන්නේ මහ පොළොවේ ජනිත වෙන්නේ අපි අහලා තියෙනවා අපි දන්නවා කාන්තකස්සයා, චන් නැමතියා, ඒ වගේම ජයශ්‍රී මහබෝධින් වහන්සේ මහ පොළොවෙන් මහ පොළොවේ ජනිත වෙන්නේ ඒ දවසේමයි. මේක ධර්මතාවයක් විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් අද අපිට ලැබිලා තියෙන අද අපිට උරුම වෙලා තියෙන මේ ජයශ්‍රී මහබෝධින් වහන්සේගේ උත්පත්ති සිද්ධ වෙන්නේ මහා බෝසත්යන් වහන්සේ මෙලොව එළිය දකින දිනෙමයි. එතකොට අපි දන්නවා ඉන්පසු ගත වෙන කාලය තුල මේ ජේතවනාරාමේ සරත්නවර ජේතවනාරාමේ දැන් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ වැඩිපුරම වස් කාල 24ක් වස් වාසය කරපු කාලවලින් වස් 24ක්ම අවුරුදු 24ක්ම වස් වාසය කරේ සරත්නවර ජේතවනාරාමේ එතන 24 වතාවක් වස් ඇසුවේ පින්බිමේ ඉතින් මෙතෙන්ට බොහෝ ඉන්දියාවේ හිටිය ජනතාව ඇදී ඇදී ඇදී ඇදී එනවා බුදුරජාණන් වහන්සේ බහැ දකින්න. ඒ එනකොට සමහරලාට බුදුරජාණන් වහන්සේ වෙනත් තැන්වලට වැඩම කරලා. එහෙම වැඩම කරලා තියෙද්දි මේ මිනිස්සු වික්ෂිප්ත වෙනවා. ඉතින් මේක ආනන්ද හාමුදුරුව මොකද කරේ? බුදුරජාණන් වහන්සේට වන්දනා කරගන්න විදිහක් නැති වුණා කියලා ආනන්ද හාමුදුරුව මේ සඳහා පිළියමක් ඉල්ලපු වෙලාවේ ජයශ්‍රී මහබෝධින් වහන්සේ බුද්ධ ගයාවේ වැඩ ඉන්න ජයශ්‍රී මහබෝධින් වහන්සේගේ අංකුරයක් අරගෙන ඇවිල්ලා ජේතවනාරාමයේ සකස් කරලා ආනන්ද බෝධිය කියලා සඳහන් කරේ අන්න එදා ඉඳන් බුදුරජාණන් වහන්සේ අනුමත කරා බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට උදව් කරපු මේ ජයශ්‍රී මහබෝධින් වහන්සේ වන්දනාමාන කළ යුතු වස්තුවක් විදිහට. ඒක කොහොමත් එහෙමයි අපේ පින්නත් අපි කවුරුවක්වත් හිතියේ නෑ කිසිම කෙනෙක් හිතියේ නෑ මහා බෝසත්ත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේ. සත්සතිය ගත කරන වෙලාවෙත් අපි එතන හිතියේ නෑ. නේද? කවුරුවත් හිතියේ නෑ. පස්වග මහණුන් සලකන් හිටිය මහා බෝසත්ත්වයන් වහන්සේට දුෂ්කර ක්‍රියා ඉවර කරනකොට මොකද කරේ? පස්වග මහණුන් දාලා ගියා යන්න. ඒ සම්බන්ධ සම්බුද්ධත්වයට පත්වෙච්ච අසිරිය ඒ වෙලාවේ ඒ විහිදුන සවනක් ගන බුදුරැස් අත්ින්දේ ජයසිරිමා බෝධින් වහන්සේ හරි එතකොට ජීවමාන සාක්ෂිය තමයි ඒ වගේම ඒ අසිරිය වින්ද මහා ගෞරවනීය தත්ත්වයට පත්වෙච්ච ඒ විතරක් බලන ලෝකෙහි කිසිම දෙයක් සම්මා සම්බුදු ඇසක පහස දින 7ක් තිස්සේ ලබලා තිබේද? නේද? බුදු ඇස දින 7ක් තිස්සේ අනිමිත ලෝචන පූජාවක් විදිහට එහෙම ජයසිම්හා බෝධින් වහන්සේ පුද ලැබුවා. ඉතින් ජයසිම්හා බෝධින් වහන්සේ බුද්ධගයාවේ රැඳෙනකොට ආන මම අර කතා කරපු ජේතවනාරාමයේ ආනන්ද බෝධිය රෝපණය කරමින් බුදුරජාන් වහන්සේ බෝධින් වහන්සේ කියන්නේ උතුම් දෙයක් විදිහට මිනිසුන්ට හඳුන්වා දුන්න හඳුන්වා දුන්නා. ඉතින් මේ වගේ අපි අපිට මේ ලැබිලා තියෙන බෝධින් වහන්සේ කියලා කියන ජයශ්‍රී මහා බෝධින් වහන්සේ කියලා කියන්නේ ඒ වගේ මහා උතුම් බෝධිය. ලෝකයේ මූලාශ්‍රවල තියෙන පැරණිම වෘක්ෂය තමයි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ. අපි අපි ලංකාවට උරුම වෙලා තියෙන ඒක ලෝක උරුමයක්. හරි ලෝකයේ බොහෝ දෙනාගේ ගෞරවාර්ධයට පත් වෙච්ච ඊටාම වටින කෞතුක වස්තුවක් තමයි අපිට උරුම වෙලා තියෙන්නේ. ඇයි අපි මේවා කතා කරන්නේ? අපි අපේ උරුමය දැනගන්න ඕනද නැද්ද? අපි අපේ උරුමය දැනගන්න ඕනේ. ඇයි අපේ උරුමය අපි දැනගන්න ඕන අපිට ශ්‍රද්ධාව උපදින්න ඕනේ. චෛත්‍යමා බුදුන් වහන්සේ ළඟට ගිහාම අපි හැසිරෙන්න ඕන විදිහ තේරුම් ගන්න ඕන. අපිට ලැබිලා තියෙන දේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. ඒවා භාවිතා කරන්න ඕන කොහොමද කියලා තේරුම් ගන්න ඕන. කොහොම කාලයක් ගියා වසර 200 ගාණක් සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වුණා. පරිනිර්වාණය සිද්ධ වෙලා වසර 200 ගාණක් යන කාලය වෙනකොට ධම්මදිව 107 වුණා මහා යුද්ධයකින් පස්සේ ඒ තමයි චන්දසෝක රජුගේ ධර්මාශෝක රජුර බවට පත් වුණා ධර්මාශෝක රජුර බවට පත් වෙලා මොකද කරන්නේ දඹදිව ඒ අධිරාජ්‍ය බලයක් පිහිටවලා පාලනය කරා ඒ අධිරාජ්‍ය හදාගන්න තමයි චණ්ඩශෝක වුණේ නමුත් පසුව ධර්මාශෝක වෙලා ඉතාම බෞද්ධ රජ කෙනෙක් බවට පත් වුණා නිග්‍රෝධ පොඩි හාමුදුරුවන්ගේ පොඩි නිබ්බෝධ රහතන් වහන්සේගේ දැක්මෙන් පස්සේ මේ සියල්ල මේ ඥානවන්ත පුද්ගලයා සිද්ධ කරා. එතන ඉඳලා මහා තු ධනස්කන්ධයක් වේදම් කරලා 84000ක් වෙහෙර විහාරෙ ඉදි කෙරෙව්වා. ධර්මස්කන්ධයන් 84000ට උපහාරයක් විදිහට 84000ක් වෙහෙර විහාර ඉදි කරා. හරිද? ඉතින් ඊට සමගාමීව තමයි පසු කාලින දේවානම්පියත රජුව මේ ලංකාවේ තමන්ගේ සහෝදර රජතුමාට කරපු කාරණාවට සමගාමීව බොහෝ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරගෙන කටයුතු කරා. 84000ක් ධර්මස්කන්ධයට උපහාර පිණිස 84000ක් විහෙර විහෙර ස්ථාන සිද්ධ කරා විතරක් නෙවෙයි පින්වත්නි තමන්ගේම දුවයි පුතයි දෙන්නම පෞර්ජා භූමියටපත් කරා. මේ ධර්ම අශෝක රජුරෝ පැවිදි කරා ශාසනය. පැවිදි කරා විතරක් නෙවෙයි. මොකද උනේ අන්තිමට? ඒ දෙනමම මහා රහත් උත්තර මිහිඳු මහ රහතන් වහන්සේ විදිහටත් සංගමිත්තා රහත් තෙරණිය විදිහටත් මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් නිවුණා. එතකොට ධර්මාශෝක රජුගේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම Tamanගේ කරපු අධිරාජ්‍ය රැකගන්න හිටපු එකම පුත්‍ර රත්නය කුමන අධිරාජ්‍යයක්ද කුමන අධිරාජ්‍යයක ඇති වටිනාකම මොකක්ද ඊට වැඩිය එහාට ගිය ඊට වැඩිය බොහෝ ප්‍රබල බුද්ධ අධිරාජ්‍යයේ කිරුළු පලන් කුමාරයෙක් බවට පත් කරන්න ඕන මගේ පුත්‍රයා කියලා මිහිඳු මහ රහතන් වහන්සේ නිර්මාණය කරන්න දායක වුණා. ධර්මාශෝක රජුරුවන්ගේ තිබුණ ලොකු පුරුද්දක් තමයි ජයශ්‍රීමා බෝධින් වහන්සේ නිබඳව වැඳ පුදා ගැනීම සහ අධික රාජ්‍ය ගෞරව සහිතව සුරක්ෂිත කරගෙන තමයි ජයශ්‍රීමා බෝධින් වහන්සේ ආරක්ෂා කරේ ධර්මාශෝක රජුරුවා. ඒ තමයි ඒ රජවරුන්ගේ ක්‍රමය. ධර්ම ධර්ම ධර්මයට අනුව ජීවත් වෙන රජවරුන්ට ශ්‍රද්ධාව තියෙනවා. ඒක මේ පේන්න තියෙන ප්‍රදර්ශනය කරන මල් වට්ටියක් ඔළුවේ තියාගෙන ගිහිල්ලා ලෝකෙට පේන්න පරකාසයට පූජා කරන ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් සකස් කරන ස්වභාවය නිබඳව නිරතුරුව ධර්ම ධර්ම ශ්‍රද්ධාව තියෙනවා නම් රජ කෙනෙකුට බෞද්ධ රජ කෙනෙක්ගේ ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් ඒවා තුලින් තමයි මේ රටවල් ඒ කාලය වෙනකොට දිනුනේ. ඉන්පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ අසල්වාසි රාජ්‍යයට අධිරාජ්‍යයට අමුණා ගැනීම සඳහා නෙවෙයි එතන ශ්‍රී ලංකාවට තමන්ගේ පුත්‍ර රත්නය මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරා. දන්නව නේද? මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ කොහෙද? ලංකාවේ. සංඝමිත්‍රා තෙන්නේ පිරිනම් පාන්නේ කොහෙද? ලංකාවේ. එහෙනම් කොච්චරනම් මිත්‍රත්වයක් කොච්චරනම් අනුග්‍රහයක් තිබුණද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරා. අපි අදටත් මිහිඳු මහරහතන් වහන්සේව අපිට සාපේක්ෂව මෙච්චර රහතන් වහන්සේලා හිටියා. නමුත් ලංකාවට අනුබිදු හිමියන් විදිහට අපි සැලකන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් ලංකාද්වීපයේහි සම්බුද්ධ ශාසනය පිහිටවලා මේ ලක් දෙරණ මත වික්ෂු සංඝයාව බිහි කෙරෙවුවා, රහතන් වහන්සේලා බිහි කෙරෙවුවා. අදත් අපි කියන්නේ පැදුරුවක වී ටිකක් පෙරගන්න තරමට බැරි වෙන தත්ත්වෙට මේ භික්ෂු මේ මේ රහතන් වහන්සේලා බිහි වුණා එක වෙන සාසනික කොච්චර ප්‍රබෝධයක් බිහි වුණාද කියලා. ඊට පස්සේ මේ ලක්දෙරණේ භික්ෂුනි ශාසනය සකස් කරගන්න ඕන වෙනකොට මොකද මේ ඒක කරන්න පුළුවන් කමක් නැහැ භික්ෂුන් වහන්සේලාට. ඒකින්ද දේවානම්පිය තිස්ස රජුරුවන්ව මූලික කරගෙන ධර්මාශෝක රජුරුවන්ගෙන් ඉල්ලා හිටියා සංගමිත්තා තෙරණිය මෙහෙට වැඩම කරන්න. ඒ විතරක් නෙවෙයි ජයශ්‍රී මබෝධින් වහන්සේගේ දක්ෂින ශාඛාවක් ලංකාවට දක්ෂින ශාඛාව නැත්නම් ශාඛාවක් ලංකාවේ ස්ථාපිත කරන්න ඕනේ කියලා. එතකොට මේවා සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 280 ගානකට පසුයි. එතකොට මෙවැනි තත්වයක් යටතේ මොකද වෙන්නේ ධර්මාශෝක රජුරෝ මේ සඳහා උපදෙස් ගන්නවා මොග්ගලී පුත්ත තිස්ස රහත් මහරහතන් වහන්සේගෙන් උපදෙස් ගන්න මේ සඳහා කුමක්ද කළ යුත්තේ කියලා. ඉතින් උන්වහන්සේගේ අනුශාසනා පරිදි ඒ දවස්වල තිබ්බ මේ පැලලුක් නුවර ඉඳලා බෝධින් වහන්සේ වැඩ සිටිය භූමිය තෙක් යොදුන් හතක් මාර්ගය ඊටාම අලංකාරව සකස් කරනවා. පැලලුක් නුවර ඉඳලා මේ ජයසිම්හා බෝධින් වහන්සේ වැඩ සිටින භූමිය දක්වා යොදුන් හතක් මාර්ගයේ සරසලා දක්ෂින ශාඛාව වඩා හිඳවන්න රන් කටාරමක් පිළියෙල කරනවා. පිළියෙල කරලා මේ මොග්ගලීපුත්‍ර රහතන් වහන්සේට අනුව ඒ උපදේශ පිළිපදීමේ රන් කටාරමක් සකස් කරලා මහා පෙරහැරකින් ධර්මාශෝක රජුගේ බෝධින් වහන්සේ අසලට පැමිණෙනවා. අසලට පැමිණලා ඉතාම අතිශයෙන් ගෞරව දක්වන, ඉතාම අතිශයෙන් ගෞරව දක්වන තමන්ගේ 50 සමානව රකින නිජාස්මා බෝධින් වහන්සේ. ඉතින් මූලාශ්‍රවල එහෙමයි සකස් සඳහන් කරලා තියෙන එක එහෙම වෙන්න ඕනේ. 84000ක් ස්ථාන සකස් කරා නම් ජයසිරිමා බෝධින් වහන්සේ ගැන කොයිතරම්නම් හැඟීමක් කොයිතරම්නම් භක්තියක් තියෙනවද ධර්මසෝක රජුරවන්ට. ඉතින් ඒ ඊ타මත්ම ගෞරව දක්වන බෝධින් වහන්සේ රන් තිර වලින් රත්තරන් තිර වලින් වට කරලා ධර්මසෝක රජුරුව බෝධින් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා. මේ සාතුත්මයන් වහන්සේගේ උපදේශ අනුව මෙතෙන්දි මොකද වෙන්නේ? දක්ෂින සාකාව ඉතිරි වෙන විදිහට අනිත් සියලු සාකාව අතුරු දහන්ලා ප්‍රතිහාරයක් පෑවා කියලා අතීත මූලාශ්‍රවල සඳහන් වෙනවා. දැන් පේන්න තියෙන්නේ දක්ෂින සාකාව විතරයි. ඉතින් සජ්ජුරුව බොහොම සතුට වෙනවා. සතුට වෙලා මොකද කරන්නේ? බෝධින් වහන්සේ පැදගුණ කරලා වන්දනා කරලා රන් පුටුවක් මත මේ රන් කටාරම තියලා රන් කෙලි කූරකින් රන් කූරකින් දක්ෂින සාකාවේ ඉරක් අඳිනවා. ඉරක් ඇඳලා මේ බෝධි සාකාව ලක්දිවට වැඩම කළ යුතු නම් හරි මේ බෝධි සාකාව ලක්දිවට වැඩම කළ යුතු නම් මේ සම්බුද්ධ සසුනේ පුදුමයක් වෙන්න දෙයක් නැහැ විමති රහිතයි විමති වෙන්න දෙයක් නැහැ එහෙමනම් මේ සාකාව තෙමේම බිඳී අංකාකාරමේ පිහිට වේවා ඒ මොකද ශාඛාවක් වෙන් කරන්න තරම් පුළුවන්කම නැතිකමයි මේ කාරණාව. ඉතින් ඒ විදිහට අදිෂ්ඨාන කරා එතකොට සඳහන් වෙනවා පින්නත් මේ පිරිනිවන් මංචකයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෙවැනි අදිෂ්ඨානයක් තිබුණාය කියලා. සක්දිව ශාසනයට මේ දක්ෂින ශාඛාව බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් තිබුණා කියලා මේ ආකාරයෙන් මේ කටයුත්ත සිද්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙමයි සඳහන් වෙන්නේ ඒ අනුව මේ කටයුතු සිද්ධ වෙන්නේ මේ දක්ෂින ශාඛාව තෙමේම බිඳී 이르දියෙන්ම ලංකටාරණේ පිහිටුණා කියලා සඳහන් කරලා තියෙනවා. හරි. එතකොටමත් මහ පොළොව කම්පා වුණා කියනවා ශ්‍රවණක් ගන බුද්ධ රශ්මි මාලාවන් ඉහිදුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේවා නොවිය යුතු දේවල් නෙවෙයි. අපිට මේවා ගැන සැක උපදවා ගන්න සැකයි නම් හිතෙන් අතහැරලා දාන්න. හරිද? ඒ ගැන මොකද මේවා කතා කරන්න ගිහිල්ලා ධර්මය ගැන සැකයක් උපදිනවා නම් ආ මේ කතාව ආයක බොරුද ඇත්තද මන් දන්නේ නැහැ කියලා කරලා දාන්න. ඇයි අපි කියන්නේ මේවා සිද්ධ නොවිය හැකි දේවල් නෙවෙයි කියලා? මේ ලෝකේ අදෘශ්‍යමානව සිද්ධ වෙන බලවන්තව සිද්ධ වෙන බොහෝ දේවල් තියෙනවා. ඒ තමයි මානසික ශක්තිය ඇති කරගත්ත මහා උත්තරමයන්න් වහන්සේලාට අදිෂ්ඨානයෙන් මේ පටිවිආපෝ තේජෝ වායෝ කියන ධාතුන් මෙල්ල කරගන්න පුළුවන්කම තියෙනවා ඒ ඒ ඒ ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේට <clears throat> අවශ්‍ය නම් විතක මේ මහ පොළොව අනිත් පැත්ත පෙරලන්න මහ පොළොව රසය අනිත් පැත්ත පෙරලන්න පුළුවන් කියලා එක තැනකදී සඳහන් වුණා. ඉතින් යන්තම් ඇඟිල්ලකින් කරපු ස්පර්ශයකින් සම්පූර්ණ සත්‍ය භවන දෙදරවන්න මුගලන් හඳුනන්න පුළුවන්කම තිබුණා කියලා වෙලාවකදී. ඉතින් මේ වගේ <coughs> බොහෝ දේවල් සිද්ධ කරන්න පුළුවන් මානසික ශක්තිය වර්ධනය කරගත්තොත්. ඉතින් ඒ වගේම අපි ඉගෙන ගත යුතු තියෙන්නේ මටත් තියෙන මනසක්. මට අඩුම තරමින් කවුරුවත් බයින එකවත් නවත්ත ගන්න තරම් මානසික බයිනකොට තරහ යන එක නවත්ත ගන්නවත් මානසික ශක්තියක් නැහැ. කෑමක් දිහා බලලා නොකා ඉන්න තරම් මානසික ශක්තියක් නැහැ. ලැජ්ජායි නේද එහෙම හිතනකොට. හ්ම්. එහෙම හිතන්න ඕනේ. හරිද? එක අරමුණක විනාඩි 5ක් හිත තියාගෙන ඉන්න තරම් මානසික ශක්තියක් මම පුරුදු කරගෙන නැහැ. ඒතර මේ මහා මානසික ශක්තියෙන් බොහෝ දේවල් කරපු උත්තරමයන් ඉදිරියේ මම කුංචි කූඹියක් තරම්වත් වටිනාකමක් නැහැ. ඒක එහෙනම් මොකද කරන්න ඕන? නේද? ඉක්මනින් මේ දේවල් පුහුණු කරන වැඩපිළිවෙල වලට යන්න ඕනේ. ඒවා තේරෙන්න තමයි මේ ආශ්චර්යයන් අපිට ඕන වෙන්නේ. ආශ්චර්යයන් තුලින් අපිට අපේ ජීවිතය ජය ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් මොකද උනේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් විදිහට මේ රන් කටාරමේ පිහිටවපු බෝධි දක්ෂින ශාඛාව ජයසිරිම බෝධින් වහන්සේගේ දක්ෂින ශාඛාව අහස් පියබට වැඩම කරලා හිමවලා අතර සැඟව ගියා කියන සද්දින හතක්. ඒකත් ඒ අධිෂ්ඨානයක් කියනවා. දින හතකට පස්සේ හොඳින් මුල් ඇද කටාරමේ රශ්මිමාලා විහිදුවමින් දිස් වෙන්න පටන් ගත්තා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් හොඳින් මුල් ඇද මේ සබෝධින් වහන්සේ කටාරමේ දිස්සුණා දින හතකට පස්සේ කියලා. ඊට පස්සේ ප්‍රීතියට ඒ වෙලාවේ ප්‍රීතියටපත් රජුරෝ මුළු දඹදෙව් රාජ්‍යම ජයසිංහ බෝධින් වහන්සේට පූජා කරා කියලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් ජයසිංහ වහන්සේ එහෙම පූජා කරලා ඉතාමත්ම අලංකාරව සරසන ලද නෞකාවකින් මේ රජුරුවම මේ බෝධින් වහන්සේ වැඩම කරගෙන ගිහි මේ නෞකාව දක්වා වැඩම කරගෙන ගංගානන් නදිය දිගේ බෝධිසාකාව සත් දිනකින් දඹදිව් ඒ ඒ තොටට වැඩම කරලා මොකද කරේ ධර්මාශෝක රජුරෝ කරවටක් ජලයේ බැහැලා තමයි බෝධින් වහන්සේට ගෞරවපහාර දක්වන්නේ. ඒ ඒ කියන්නේ බෝධින් වහන්සේ නෞකාවේ තැන්පත් කරලා රජ්ජුරුව කරවටක් වෙනකම් මේ මහමුදේට බැහැලා තමයි ගෞරව දක්වන්නේ දක්වලා දක්වලා තමයි ඒ පැත්තෙන් මේ ජයසිමා බුදුන් වහන්සේ සංගමිතාතරණිය සමග වඩම්මගෙන වඩින්නේ. ඉතින් මෙහෙම ඒ පැත්තෙන් ඒ දේ කරනකොට තුන්වතාවක්ම ජයසිමා බුදුන් වහන්සේට දඹදිව රාජ්‍ය පූජා කරනකොට ඉන්පසු සංගමිත්තා රහත් මෙහෙන් වහන්සේ ඇතුළු මහ පිරිවර රැගත් නෞකාව ලංකාවට පැමිණෙන අතර වාරයේදී දෙවිවරු නාගයින් බොහෝ බොහෝ දේව උත්තමයන් වහන්සේලා මේ ජයශ්‍රීමා බෝධින් වහන්සේ වැඳ පුදාගත්තා අප්‍රමාණ පුද සත්කාර දක්වා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් දෙව් මිනිස් නාගයන්ගෙන් පුද සත්කාර ලැබමින් අපිට මේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ හුඳුවප් මාස තුන් පොහෝ දින දවසකයි. එතකොට මේ ආසන්නයේ අපි සිත සමාදම් වෙච්ච ගිය මාසේ හුඳුවප් මාසේ තුන් පොහෝ දින දවසක තමයි සංගමිතා ත්‍රිණියත් ජයශ්‍රී මහ බෝධින් වහන්සේත් අපිට ලැබෙන්නේ. මේ විජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ලක්දිමට වැඩම කරන වෙලාව වෙනකොට අර පැත්තෙන් රජුරෝ ධර්මාශෝක රජුගේ කරවටක් මහා මොහොතේ දැහැලා තමයි ජයසිනහ අවුදුන් වහන්සේ අපිට ලබා දුන්නේ මේ පැත්තෙන් දේවානන්තිස්ස රජු කරවටක් දැහැලා තමයි ගෞරව දක්වමින් මේ ජයසිනහ අවුදුන් වහන්සේ මහා හරසරින් පිළිගන්නේ එහෙනම් පිළිගත් ජයසිනහ අවුදුන් වහන්සේ මහා පෙරහැරින් සියලුම දෙනාගේ සාදුකාර මැද්දේ අනුරාධපුර මහමෙවුනා වුණේ පිහිටුණා. අන්නේ පිහිටපු වෙලාවේ දේවානම් පිසුද රජුරුවත් ලක් පෙරණ තුන් වතාවක්ම බෝධින් වහන්සේට පූජා කරා. ඒ වගේ මහා බල සම්පන්න නුවණ තියෙන මිනිසුන් මහා ගෞරවයෙන් පුදුසත්කාර කරපු අපේ උරුමයක් තමයි චෛත්‍යමා බෝධින් වහන්සේ කියලා කියන්නේ. රියත් එක්කම සංගවිතාතරණිය වැඩම කරා ලංකාවේ වික්ෂුණී ශාසනය පිහිටෙව්වා. ඒ වගේම එතෙන් පටන් ඉතින් බොහෝ දෙනාට පුද සත්කාර කරගන්න මේ දක්ෂින ශාඛාව ජයසිරි මහබෝධින් වහන්සේගේ දක්ෂින ශාඛාව අපිට ලැබුණා. පසු කාලීනව මොකද වෙන්නේ? ඉන්දියාවේ ජයසිරි මහබෝධින් වහන්සේ දැන් තියෙන්නේ අංකුර ශාඛාවක්. ඉතින් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ තියෙන්නේ ලංකාවේ විතරයි අපිට මේ ලැබිලා තියෙන උතුම් උතුම් උරුමය දැක පහන්සිත උපදවා ගන්නටයි තියෙන්නේ. දැක පහන්සිත උපදවා ගන්නට මේ කතා ප්‍රවෘත්ති අපිට ඕන වෙනවා. අපිට මේවා උරුම වෙලා තියෙන විදිහ. එදා ඒ රජවරුන්ගේ තිබ්බ අශීරිමත් ක්‍රියාකලාපයන් බුද්ධ ධර්මයට කොයිතරම්නම් ශාසනයට කොයිතරම්නම් ගෞරවණීයව සැලකුවාද කියන එක. ගෞරවණීය සැලකුවාද මහා සංඝරත්නයට කොයිතරම්නම් ගෞරවණීය සැලකුවාද ඒ අනුව නේද මේ රටවල් ශාස්ත්‍රීය රටවල් බවට පත් වෙන්නේ මේ මිනිසුන් කොයිතරම් සුවදායක රහතන් වහන්සේලා බොහෝ වශයෙන් බිහි වෙන්නේ රහතුත්මයන් වහන්සේලා බිහි වෙන්නේ ගුණයෙන් සීලයෙන් ගුණයෙන් ආඩ්‍ය වෙච්ච. ඉතින් මේ වගේ අපිට ලැබිච්ච ජයසිරිමා බෝධින් වහන්සේට අපි අද දක්වන ගෞරවය කොහොමද කියලා බලන්න ඕනේ. ඇත්තටම මේ බුද්ධ ශාසනයක අපිට රහසෙන් නිකලස් මිනිසුන් ජීවත් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ඒ සුන්දර දිවි පැවැත්ම චරිත කතාව ඇසුරෙන් අපි අහලා තියෙන දේවල් අපි දන්න දේවල් ඇසුරෙන් අපිට මොකක්ද අමුතු මොකක්ද ඇතුලාන්ත සහනයක් දැනෙන සුවයක් දැනෙන යම්කිසි හීනයක් වගේ නැවිලා පේන තමන්ට දැනෙන ගතියක් ඒ නිකලේ සුත්තමයන්න් වහන්සේලාගේ தත්වයන් මේ ජීවත් වෙච්ච විදිහ අපිට දැනෙන ස්වභාවයක් අපේ මනස්වල තියෙනවද නැද්ද අතීතයේ මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා ඒ ශ්‍රී විභූතිය ඒ සාන්ත ස්වභාවය එදා සංසප්ත ප්‍රතුන් සූත්‍ර දේශනාව දේශනා කරපු වෙලාවෙච්ච දේවල් ව්‍යාසර්මා බෝධින් වහන්සේ මේ අපි කතා කරපු විදිහට මේ දේවල් ධර්මාශෝක රජුරෝ තුත්කමන රජුරෝ සංගමිත්‍රා තෙරණිය මෙදු මහරහතන් වහන්සේ මේ සිද්ධ කරන වැඩපිළිවෙළවල් මේවා දෙව් මිනිස් නා ආදී බොහෝ උතුම් අයගේ ප්‍රසසුමට ලක් වෙමින් මහා මොහොතේ මේ වැඩම කරන විදිහ මේක පිළිගන්න විදිහ අනුරාධපුරයේ ඒ අදාළ ස්ථානයේ මේක පිහිටෙන විදිහ නේද? ඒතර මේ දේවල් පිළිබඳව අපිට එක්තරා යම් කිසි කතා ප්‍රවෘත්තියත් එක්ක අපිට හැදෙන්නේ මොකද්ද? මහා ශ්‍රද්ධාවක්. ඒතර බුදු පහස ලැබපු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහස ලැබපු අනිමිෂ ලෝචනා ලෝචන පූජාවෙන් පුත ලැබපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත්වෙද්දි මහා බෝසත්ත්වයන් වහන්සේ අසල වැඩ සිටිය ජයසීමා බෝධින් වහන්සේ ඉදිරියේ අපිත් වාඩි වෙලා නිශ්චලව නිහඬව මේ බව මෙනෙහි කරන්ඩ අපේ ජයසිරිමා බෝධින් වහන්සේ අභියස අපිට ඉඩක් එහෙම තියෙනවද මේ කාලේ එතෙන්ට යන මිනිස්සු මොකද කරන්නේ එහෙම දෙයකට මේ අතීතය පරාමර්ශණය කරන්ඩ නැත්තම් අතීත අතීත කාලයේදී මේ සිද්ධ වෙච්ච විභූෂිය තමන්ගේ සිතේ දරාගෙන මොහොතක් නිහඬව හිත නිෂ්කලංක කරගෙන භාවනාවක් කරන්ද මේ කාර්යබහුල ජීවිතයෙන් අයින් වෙලා සුවදායකව බුදුරජාන් වහන්සේගේ සෙවණේ ඉන්නවා වාගේ තමන්ගේ අතුලාන්ත ප්‍රීතියක් උපදවාගෙන ඒ අතීත බුදුරජාන් වහන්සේගේ අසිරිය තමන්ගේ මනසින් විඳගන්න නිශ්චලව ඒ භූමියේ අද ගිහිලා ඉන්න අවස්ථාවක් බවට තියෙනවද මොකද කරන්නේ මොකද කරන්න යන මිනිස්සු? ඒක මහා යුද්ධයක් ඇතන. මොකක්ද යුද්ධේ? බාරහාර යුද්ධය. නේද? කෑ ගහනවා කට්ටියක් ඉඳගෙන නේද? ටලන් ටලන් ටලන් ටලන් ගානවා මේක තනිකරම දේවාලයක් බාටපත් වෙලා ඇයි ඒ මිනිස්සු එහෙම හැසිරෙන්නේ? කාගේ ඉල්ලීමේ ඉඳලා? බෞද්ධයන් ඉල්ලීමේ ඉඳලා. ඉල්ලන්නේ නැත්නම් ඉතින් මේ මිනිස්සු මොනවා මේ කරන්නද දෙතෙන්ට කියලා. නේද? ඒ විතරක් නෙවෙයි පින්නත් මෙච්චර ගෞරව කරන මේ බෝධින් වහන්සේ ආනන්ද බෝධිය ජයසිරිමා බෝධින් වහන්සේගෙන් පැන නැගිච්ච අංකුර බෝධියක්. එතකොට අපි අද අපේ ජයසිරිමා බෝධින් වහන්සේගෙන් පැන නැගිච්ච අංකුර බෝධින් වහන්සේ නමක් වන ඒ අසල තියෙන බෝධින් වහන්සේ නමක් අපේ මිනිස්සු නමක් දාගෙන ඒකට ප්‍රාර්ථනා බෝධිය කියලා. හරිද? බුදුරජාණන් වහන්සේ විදිහට සලකන මේ බෝධින් වහන්සේගේ කැබ තුලට අර දැක නේද ධර්මාශෝක රජුරෝ දක්ෂින සාකාව වෙන්කරන්න කරපු වීරය නේ මොනවද කරේ රත්තරන් තෙලිතුඩකින් තමයි මේ ඉර ඉර ඇන්දේ ඉතින් ඒ තරම් ගෞරව කරන කරපු රජෝරිච්චර ගෞරව කරපු ඒ ජයශ්‍රීමා බෝධින් වහන්සේගෙම පැන නැගිච්ච ශාකාවක් ප්‍රාර්ථනා බෝධිය කියලා අරගෙන අපේ ස්ත්‍රීන් පවා ගිහිල්ලා මොකද කරන්නේ? ඕකේ නල්ල ගහගෙන ඒක පොඩ්ඩක් හූරලා හරි තමන්ගේ ප්‍රාර්ථනාව කරනවා. එතන ගෙවිලා දැන්. හරිද? වහීද රටට. වහීද කියලා මං අහන්නේ. නේද? හොඳක් වෙයිද? පිස්සු බෞද්ධයෝ ටික හැදුනට පස්සේ මේ රට විනාශ වෙමින් තියෙනවා. මොනවද කරන්නේ? ජයශ්‍රී මහා බෝධින් වහන්සේ කියලා නේද? අපි ආනන්ද බෝධිය වගේ අපේ විහාරස්ථානයේ තියෙන බෝධිය රෝපණය කරගන්නේ. හුඟාක් අය උනන්දු වෙනවා ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක්. ධම්මදේවතාලේ ආනන්ද බෝධින් වහන්සේගේ අංකුරයක් අරගෙන ඇවිල්ලා තමන්ගේ විහාරස්ථානයේ බෝධිය රෝපණය කරගන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හරි උත්සාහ ගන්නවා. ඊට පස්සේ රන් වැටක් නිර්මාණය කරලා මේක සුරක්ෂිත කරගන්නවා. නේද? හැබැයි අපේ අත්තු ගිහිල්ලා මොකද කරන්නේ? අර බෝධිය අත්තක විභාගම් කෙල්ලනවා. නේද? ඇයි මේ විනාශය කරන්නේ? අපිට සී ගාණක් නැහැ. හරි? ඒකේ බෝඩ් එල්ලනවා ගිහිල්ලා. අරක වේවා, අපලි දුරු වේවා, අරක දුරු වේවා, මේක දුරු වේවා කියලා. මේ පිසු බෞද්ධයන්ගේ තියෙන ගතිය තනිකරම මොකද වුන්නේ නේද? රටට විනාශයක් වෙන්න හේතු වුණා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පරාමර්ශණය කරන්නත් බුදුරජාණන් වහන්සේ කියලා අපිට ඒ ඇසතු බෝරුක මුලකට ගිහාම් පින්නත් අදටත් පන්සලේ තියෙන බෝධින් වහන්සේ ළඟට ගිහාම අපිට මහා සුවයක් දැනෙනවද නැද්ද? ඒක මහා නිෂ්කලංක තැන. ඒක බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය කියලා හිතනවා. නේද? කොච්චරවත් හිත මහා සසල වෙලා පීඩිත වෙලා බෝධින් වහන්සේ නමක් ළඟට අසලට ගිහිල්ලා නිහඬව පොඩ්ඩක් ඉඳගත්ත ගමන් අර සලසල ගාලා ගෝපත් හෙල්ලෙනකොට සංගමිත්තා මෙහින් වහන්සේ රහත් මෙහින් වහන්සේ මතක් වෙනවා. නේද? මිහිඳු මහ රහතන් වහන්සේ මතක් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. ඉතින් ඒ ඒ සුවදායක தත්ත්වය විඳින්න තියෙන මේ බෝධිය අසල අපි මොකද කරලා තියෙන්නේ? මහා විනාශකාරී දේවල් වගේ සිද්ධ කරන්න ලෑස්ති කරගෙන. එතෙන්ට ළමයි එක්කන් ගිහලා මේ කතාව නෙවෙයි කියලා දෙන්නේ. ළමයි එක්කන් ගිහලා කියන්නේ ශිෂ්‍යත්වයට ඉස්සලා දවසේ බාර වෙන්න යමු. අපේ පුංචි දරුවන්ට මේ ලස්සන කතාව කොයි තරම්නම් වටිනවද කොයි තරම්නම් හිතවල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙන්න මේවා කොච්චර ලස්සනද කියලා දෙන්න පුළුවන්ද අපේ පුංචි දරුවන්ට මේවා ඇහෙන්න නෑ නේද? මේවා දැනගන්න නෑ. අපේ අතීත ඉතිහාසය දන්නේ නෑ. ඒවා මොට කරලා විනාශ කරලා නේද? ඒවා ඇහෙන්නේ නැති තත්ත්වයට හැම පැත්තකින්ම පරිසරය සකස් කරලා ශාසනික උරුමයන්, ජාතික උරුමයන් පිළිබඳව අපිට කිසිදු හැඟීමක් ඇති නොවන විදිහට ඔහේ ජීවත් වෙන පිරිසක් නිර්මාණය කරන වගකීම අපේ අය හොඳින්ම ඉටු කරලා ඇයි අපි එක රාශී වෙයි අපි එක රාශී වෙලා දියුණු වෙයි කියන බයට ඔය කියන අධිරාජ්‍යවාදීන් පැහැදිලිව මේ වගේ තිබුරුපත් සකස් කරනවා පින්නත් අපි අවදියෙන් මේ පිළිබඳව කටයුතු කරන්න ඕනේ. එක එක්කෙනාගේ තිබුරුපත් ක්‍රියාත්මක කරන බලවේග. ඇයි ළමයේ ඉතිහාසය ටිකක් ඉගෙන ගත්තාම බෞද්ධ දර්ශනය විශ්වවිද්‍යාල වලින් පවා අයින් කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සිද්ධ කරමින් ඉන්නවා. ඉතින් ඇයි මෙහෙම දේවල් කරන්න කියලා අපි කල්පනා කරන්න ඕනේ. අපි බයයි. අපි බයයි කාටද බයයි? කන්න නැති වෙයි කියලා බයයි. ණය නැති වෙයි කියලා බයයි. හරි? එක එක එතකොට ඇයි බය? අපි අල්ලපු ගෙදරට බයයි. අල්ලපු ගෙදරින් ඉල්ලගෙන නම් අපි ජීවත් වෙන්නේ. අපේ ගෙදර අපිට අවශ්‍ය කරන දේ තියනවා නම් අපි කාටවත් ඔළුව පාත් කරන්නේ නැහැ. අපි ඉල්ලන් ජීවත් වෙන જાතියක් බවට පත් වෙනවා. තියෙන හැටියට ජීවත් වෙන්න නැතුව මොන අහවල් දෙයකට ඉල්ල ගන්නවද? නේද? එහෙනම් තියෙන තැන සකස් කරගන්න අමතක කරලා දාලා. අපිට හදාගන්න පුළුවන් බොහෝ දේවල් තියෙද්දි අපිට මේ හැම දෙයකටම අවශ්‍ය කරනවා ශ්‍රද්ධාව. අපේ දරුවෝ තුළ තමන්ගේකම. අපේ දරුවෝ තුළ ශාසනික ශ්‍රද්ධාව සකස් කරන්න ඕනේ. මේ වගේ නිගරු වෙන වැඩපිළිවෙළවල් ගම් මට්ටමින් අයින් කරලා දාන්න ඕනේ. බෝධි පූජාව නිවැරදි විදිහට තියෙන ආකාරයට තියන්න පුංචි කාලේ නම් පුරුදු කරන්න ඕනේ. බෝධි පූජාවක් නිවැරදි ආකාරයට කියන්නේ කොහොමද? ඒක නිවැරදි බුද්ධ පූජාවක් වෙන්න ඕනේ. අපි එතෙන්ට නිදහස් මනසකින් අඩුම තරමේ උදෑසන හරි සිල් සමාදන් වෙලා කිසිදු සිල්පදයක් බිඳ ගන්නතෝ යන්න ඕනේ. සතියක් සිල් සමාදන් වෙලා යන්න ඕනේ. අපලපද්‍රවාදී පුරාණ කර්ම ක්‍රියාත්මක වෙන කාර්යයක් නම් විශේෂයෙන් පවුල කට්ටිය එකතු වෙලා බෝධි පූජාවල් පවත්වන්න ඕනේ ගුණාත්මකව බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා ධර්මය ගැන මෙනෙහි කරලා මහා සංඝරත්නය ගැන මෙනෙහි කරලා තමන්ගේ සීලය පරාමර්ශනය කරන්න පුළුවන් සීලවන්තව ඉඳලා හරිද එතෙන්ට කියලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බිහි වෙච්ච ඒ පහස ලැබු බෝධින් වහන්සේ නමක් ඉතින් එවැනි බෝධින් වහන්සේ නමක් ඉදිරියේ මම මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ පරාමර්ශනය කරනවා කියලා Tamanට බුදු ගුණ කියන්න පුළුවන්කම තියෙන්න ඕන, දහම් ගුණ කියන්න පුළුවන්කම තියෙන්න ඕන. හරි සංඝ ගුණ කියන්න පුළුවන්කම තියෙන්න ඕන. සීල් සමාදන් වෙන්න හරියට පුළුවන්කම තියෙන්න ඕන. හ්ම් ඊළඟට බෝධියේ තියෙන වටිනාකම පරාමර්ශණය කරන්න පුළුවන් වෙන්න ඕන. අපි පෑන් ටිකක් පක් කරලා බෝධියට පෑන් ටිකක් පක් කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ පාදෝණය කරනවා හා සමාන හැඟීමක් උපදවාගෙන ගෞරවයෙන් කරන්න ඕන. අතකද ඉස්සර අපි කොහොමද ඒවා කරේ කියලා. අපේ සීයලා අපේ ආච්චිලා විශේෂයෙන්ම කවදාකවත් උඩමළුවට බෝධින් වහන්සේ වැඩ ඉන්න මළුව අතු අතු ගන්න හරි පැන්වක් කරන්න හරි ඇතුළට ගියාද නෑ නේද පුංචි පුංචි අපිව අපි පුංචි කාලේ මට හොඳට මතකයි උසලා තියෙන ඇතුලේ මේක එක පිරිමි ළමයටත් හරි ගෞරවයක් නේද? මම තමයි මේකට සුදුසු කෙනා. ඒක ලොකු ශ්‍රද්ධාවක් උපදින අපේ අම්මලා ආච්චිලා යන්නේ නැහැ මේක ඇතුළට. නේද? හ්ම් පිරිමි ළමයෙක් විතරක් අතුලට යවලා මොකද කරන්නේ පෑන් ටික වක් කරන යාට කියලා. ඉතින් එහෙම මේ ගෞරවනීය தත්වයක් අපිට ඇති උනේ ඒ හැසිරීම හින්දා. ඒවා තුල කවදාකවත් දෙවියෝ යදීමක් තිබුණේ නැහැ. නේද? ඊළඟට එක එක එකව ලෞකික දේවල් ඉල්ලන දේවල් තිබුණේ නැහැ. මේ ඉල්ලීම් පිළිබඳ පින්නත් නේ සමහර තැන්වල සමහර මේ අපේම අයට ඕන වෙලා තියෙන එක එක එක එක දේවල් මේ ප්‍රසිද්ධ කරන්න. එක එක එක එක පුද පූජාවල මේ තියෙන උත්කෘෂ්ඨ ස්වභාවයන් නැති කරන්න. ඒකද එක එක ප්‍රචාර කරනවා මිනිසුන්ව මුලාවටපත් කරන්න. ජයසිරිමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනා කරලා එක යුවලකට රන්වන් පාට පුතෙක් හම්බුණාය කියලා. ඉතින් ආ හම්බුණා කියන්නකො එතන ඒ ප්‍රාර්ථනාවෙම වෙන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ඉතින් එහෙම හම්බුණාය. එහෙනම් රන්වන් පාට පුතෙක් හදාගන්න ඕන නැත්නම් පුතෙක් ඕන නම් නැත්නම් දරුවෙක් ඕන නම් ජයසිරි මහ බෝධිගලන් වහන්සේ ළඟට කියලා ප්‍රාර්ථනා කරන්න කියලා මේ වගේ ක්‍රම පාවිච්චි කරේ ඇයි? මූලාශ්‍ර නැති මේ කතා ප්‍රවෘත්ති ඔප්පු කරගන්න බැරි කතා ප්‍රවෘත්ති මේ වගේ දේවල් දාලා මොකද්ද කරේ ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා අපි බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න තියෙන අවස්ථාව ධම්මාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න තියෙන අවස්ථාව නැති කරලා දාලා අපේ ඔළුව මොට කරලා මේක ප්‍රාර්ථනා කරන තත්වයකට මේක විකාර කරන තත්වයකට පත් කරලා දානවා. ඉතින් හැම තැනකම මේ මහා විනාශය තියෙනවා. එක එක එක එක ආකාරයට ශාසනික විලෝපයන් බිහි වෙනවා. අපේ උරුමය අපිට අමතක වෙනවා. සුවන්වැලි චෛත්‍යරාජයන් වහන්සේ, ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ ගැන අපි වෙනම දවසක් කතා කරමු. ඒ කොච්චර ආශ්චර්යයක්, කොච්චර අභිමානයක්, කොච්චර දෙයක් තියනවාද කියලා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩම වාසය කරන එකම චෛත්‍යරාජයන් වහන්සේ තමයි ලෝකේ තියෙන ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ. ඉතින් අපි මේවා ඉදිරියට කියලා සමහර ඇත්ත පින්නත් නේ ජයසිරිමා බෝධින් වහන්සේ වන්දනා කරන්න යන ගමන ඉවසේ ඉඳලා යන්නේ කොහොමද? එතකොට වෙලාවකට ඇඳගෙන යන ඇඳුම් නේ. ඒ තරම් මේ වඩාම වැදගත් දේ මම මේක මතක් කරේ. අඩුම ගානේ එක පැයක් අපේ බොහෝ දිනකට භාවනා කරන්න උවමනාව තියෙනවා. අපේ අයට තමන්ගේ මානසිකත්වය ඉහළට නංවා ගන්න උත්සාහයක් තියෙනවා. විදේශීය රටවල අයටත් මේ ලංකාවට ආපුවාම නිෂ්කලංකත්වය හොයමින් එන අය ඉන්නවා. මේක හැම වෙලේම ඩෙන්කුට ඩෙන්කුට ඩෙන්කුට ඩෙන්කුට ඩෙන්කුට කියලා ගහනවත් නලා සද්ද කරන්නත් ඒ වගේම මේක හැම වෙලේම සීනුනාද කරන්නේත් නැතුව අඩුම ගානේ නේද රජයකට රජතුමෙකුට බුද්ධාලම්බන ප්‍රීතියක් තියෙනවා නම් නියම ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ අය මොකද කරන්න ඕනේ ජයසිංහ මාබෝධින් වහන්සේ තුල යම් කාලයක් වෙන් කරන්න ඕන මේ ශබ්ද බද්ධ නැතුව භාවනා කරන අයට. නේද? භාවනා කරන අයට නිෂ්කලංකව මේක පෞද්ගලික දීපලක් නෙවෙයි. ඊටස්මා බෝධින් වහන්සේ කියලා කියන්නේ යම් ආකාරයක පෞද්ගලික දීපලක් නෙවෙයි. ඒක කෙනෙකුට උරුම වෙච්ච එකක් නෙවෙයි. ඒක රජෙකුට උරුම වෙච්ච එකකුත් නෙවෙයි. ඒක සියලු ජනතාවට අයිති වස්තුවක්. අපි හැමෝටම අයිතියක් තියෙන දෙයක් ඊටස්මා බෝධින් වහන්සේ කියන්නේ. ඒක මේ යාඥා කරන මිනිසුන්ට විතරක් තියෙන අවස්ථාවක් නෙවෙයි. ඒකද ඒක සුරක්ෂිත කරගන්න ඕන. ඒකින්ද කාල නියමයන් පනවන එක බොහොම හොඳයි. නේද? අර අතීතයේ බිහිවෙච්ච දරුණු ත්‍රස්තවාදී කණ්ඩායම් ඒවා විනාශ කිරීමට මාන බැලුවා. දලදා වහන්සේ ළඟ බෝම්බ පිපිරෙව්වා. හැබැයි කෙටි කාලයක් ඇතුළත මොකද උනේ? නොහිතපු විදිහට ඒ කට්ටිය බිඳිලා ගිහිල්ලා ඒ කට්ටිය විනාශ වෙලා ගියා, සමූල ඝාතනය වෙලා ගියා, ලෝකෙටම පුදුමයක් උපද්දවමින් නැති වෙලා ගියා. ඒකද දඟලන අනවශ්‍ය විදිහට කටයුතු කරන හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන අපි හැඳි ගෑවිලා යන්න පුළුවන්. අපි එහෙම සාප කරන්නේ නේද? ජයශ්‍රීමා බෝධින් වහන්සේ රැක ගැනීම සිද්ධ කළ යුතු දෙයක්. අපි හැඳි ගෑවිලා යන්න පුළුවන්. මොකද ඒ වගේ ආනුභාව සම්පන්න දේවල් තමයි ලක්දිව තියෙන උරුමයන්. ඒකින්ද අපි පෙළ ගැහිලා කටයුතු කරන්න ඕනේ කියලා මම හැමදාම කියන්නේ. මේ උරුමයන් රැකගන්න අපි අනාගතයේට මේවා රැකලා බාර දෙන්න අපේ වගකීමක් තියෙනවා. ඒ සඳහා අපි හැම කෙනෙක්ම නිවැරදි බෝධි පූජාවන් සිදු කරමින් ළමයින්ගේ සංකල්ප හදන්න ඕනේ. විශේෂයෙන් අනාගත පරපුරේ සංකල්ප නිවැරදි සංකල්ප හදන්න බෝධිය කියන්නේ මොකක්ද? ජයසිරිමා බෝධින් වහන්සේ කියන්නේ මොකක්ද? හ්ම් වන්දනා ගමනක් යන්න ඉස්සෙල්ලා. ඇයි බැරි අපිට අටමස්ථාන වන්දින්න යන්න ඉස්සෙල්ලා පොඩි පොතක් හොයාගෙන හටමස්ථාන පිළිබඳ තොරතුරු හොයාගන්න. නිකම්ම ගියා නේද? ඔහේ මලක් ගත්තා, වැන්දා, නිකම්ම ඔහේ එන්නේ නැතුව මේ පිළිබඳ විස්තර ඇතුව ලංකාවේ තියෙන අටමස්ථාන ටික වන්දනා කරොත් මහා පිනක් ඇති කරගන්න පුළුවන් චේතනාවෙන් ඒක කරන්න පුළුවන් නම් හ්ම් එතකොට මේවා ඉතිහාසය හැම කෙනෙකුටම ජයස්මා බුදුන් වහන්සේ ඇතුළු මේ අටමස්ථාන වල ඉතිහාසය දැනගෙන තමන් තුළ හැඟීම් ජනිත කරගෙන යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් වන්දනා කරන්න ඒ වන්දනාව තුළ ශ්‍රද්ධාව තියෙන වන්දනාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ බොහෝ කරන්න පුළුවන් දේවල් තියෙද්දි අපි කාලය, ධනය, ශ්‍රමය වැය කරගෙන වැඩි ප්‍රයෝජනයක් නැති දේවල් කරනවා වන්දනා ආදී ගමන්වලදී. හ්ම් පොසොන් දවසේ අනුරාධපුරයට යන අයට මොනතරම්නම් මිහින්තලා මිහින්තලා වට ගිහිල්ලා එහි අසිරිය දකින අයට මේතනින් නේද ලංකාවට අනුබුදු හිමියන් පහළ වුණේ කියලා මොන තරම්නම් හැඟීමක් ඇති කරගන්න පුළුවන්ද ඉතින් එවැනි හැඟීම් මොකුත් නැතුව චේතනාවල් මොකුත් නැතුව අපි මේවා විනෝදයේ සඳහා දැක බලා ගන්න යන තත්ත්වයකට බෞද්ධයෝපත් වෙලා තියෙන ඒ ගිහිල්ලත් ඒවා විනාශ කරලා ඒ ස්ථාන කිලුට කරලා ඒ ස්ථානවල අපිරිසිදු කරලා නොකල යුතු දේවල් කරලා බොහෝ දෙනා වන්දනාවේ කියලා ඉස්සර වගේ නෙවෙයි බොහෝ පෞරස් කරගෙන එන ස්වභාවයක් තියෙනවා බොහෝ පෞරස් කරගෙන එන ස්වභාවයක් තියෙනවා එහෙනම් ඇහෙන ඇහෙන කෙනෙකුට කියන්න ඕනේ ඔය බෝධින් වහන්සේ ස්පර්ශ කරලා ප්‍රාර්ථනා කරනවා වහාම නවතා දවන්න කියලා තමන් යම් නඩේක ගියා නම් ඒ නඩේ අය එක ලෑස්ති වෙනවා නම් වහාම කියන්න ඕනේ මේක කරන්න එපා පුතේ ඔක ලොකු පාපයක් බෝධින් වහන්සේ විශේෂයෙන් ස්ත්‍රීන් මේක ස්පර්ශ කරන්න යන්න එපා මේකේ ඔළුව ගහ ගන්න යන්න එපා ඔය ප්‍රාර්ථනා කරන්න කියලා වෙන්නේ ඔළුව ගිනි ගන්න එකයි හරි? නළුව ගිනි ගන්න ගිනි ගන්න දෝනේ. එහෙමනම් මේක මේවා කරන්න එපා කියලා. දැන් නිවැරදි සංකල්ප ඇති කරලා දෙන්නයි අපි මේවා සාකච්ඡා කරන්නේ. අපිට ලැබිච්ච මහා ධර්මය ඇටේට තියාගෙන අපිට ඒ අනුව සිත සකස් කරගන්න පුළුවන් ස්ථාන තමයි ජයසීමා බෝධින් වහන්සේ ස්වර්ණ මාලිචෛත්‍යජන් වහන්සේ උතුම් දරදා වහන්සේ ඇතුළු ඒ ස්ථාන අපිට සංවේගය උපදවා ගත හැකි ලංකාවේ තියෙන වටිනා ස්ථාන. ඉතින් වාද ભેද කරගන්න නෙවෙයි අපිට අවශ්‍ය කරන්නේ තියෙන දේ තවත් යහපත්ව අතීතේ ඉඳන් තිබ්බ ශ්‍රී විභූතිය නැවත ඉස්මතු කරගන්න අපිට නියම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ඉතින් එවැනි උරුමයන් ආරක්ෂා කරන පරපුරක් බිහි කරන්න ඕනේ. එවැනි පරපුරකට ඒ හැඟීම් තියෙන පරපුරක් හදන්න ඕනේ පුංචි කාලේ නම් දරුවන්ට මේ දේවල් උගන්වන්න ඕනේ. එහෙම තත්වයකටපත් වෙන්න අවශ්‍ය කරන එවැනි පරපුරක් බිහි කරන්න තමන් තුළත් එවැනි හැඟීම් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමකින් ධර්මය ගැන හැඟීමකින් මහා සංඝරත්නය ගැන හැඟීමකින් කටයුතු කරලා නිවැරදි ශ්‍රද්ධාවෙන් යුක්තව නිවැරදි සීලයෙන් යුක්තව සමාධියෙන් යුක්තව කටයුතු කරලා සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට උතුම් ශාසනය බොහෝ කාලයක් පවතින ආකාරයට සකස් කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වීරිය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව මේ හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං කරන්ති Thank you.